ඔබ ගිහි ජීවිතයක් ගත කරන අය විදිහට නිවසේ වේවා රාජකාරී කරන තැන වේවා ඔබ ඉන්න ගම්වල හෝ ඒ ප්‍රදේශවල වේවා ඔබ සමග වාසය කරන අය ගැන කරුණා මෛත්‍රියක් අනුකම්පාවක් හොඳින් ඔබ තුල පිහිටා තියෙන්න ඕන. ඒ මත තමයි ඔබේ දෛනික කටයුතු සාර්ථකද අසාර්ථකද කියන දේ තීරණය වෙන්නේ. ඉතින් ඔබ තුල ඔබෙන් සේවයේ ලබන අය ගැන කරුණාවක්, මෛත්‍රියක්, අනුකම්පාවක් තියෙනවා නම් ඔබේ සේවය උසස් විදිහට කරනවා නේද? ඔබ ඔබට ලැබෙන වගකීම වේවා, ඒ රාජකාරී වේවා හොඳින්ම ඔබ ඉටු කරනවා. අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඒ අය ළමයි ලපටිගේ කටයුතු හොඳින්ම කරනවා. නේද? ඒ කරුණා මෛත්‍රිය ආදී ගුණධර්ම තියෙනවා පිටලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තම තමන්ගේ වගකීම් රාජකාරී තමන් කරන සේවය හොඳින් ඉටුවීම පිණිස අපේ සිත හොඳින් පවත්ව ගන්න ඕන. ඒ කරන රාජකාරී දැන් ළමයිගේ කටයුතු වේවා රාජකාරී කටයුතු වේවා අතහැරලා ඒව මඟහැරලා කරුණා මෛත්‍රියක් උපදව ගන්න උත්සාහ කරට එහෙම කරගන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. දැන් අපි හිතමු යම් කෙනෙක් ඉන්නවා ළමයින්ගේ වැඩ එහෙම නැත්නම් තමන්ගේ රස්සාවේ වැඩ ඒව මඟ හරිනවා. මඟ හැරලා බහැර කළා මම මෛත්‍රී වඩන්න ඕන කියලා හිතුවට එහෙම වඩන්න බෑ. කරුණාව වඩන්න ඕන කියලා හිතුවට එහෙම වඩන්න බෑ. ඇයි එහෙම වඩන්න බැරි? ඒ ගොඩක් සමහර අය හිතන්නේ වාඩි වෙලා භාවනා කිරීම තුල මම මෛත්‍රී වඩන්න ඕන කියලා. එහෙම කලක් එනවා. වාඩි වෙලා භාවනා කිරීම තුල වඩන්නේ සමාධිය. සමාධියක් වඩන්න උත්සාහ කරන්නේ. එහෙම වඩන්න අපතුල කුසලයක් තියෙන්න ඕනනේ. නේද? අපතුල කුසලයක් තියෙන්න ඕන. යම් කුසල් අරමුණක් අපතුල පිහිටා තියෙන්න ඕන. නේද? යම් කුසල් අරමුණක් අපතුල් පිහිටා තියෙනවා නම් ඒ පිහිටි කුසල් අරමුණ තමයි ඒ පිහිටි කුසලයේ තමයි භාවනාවෙන් වඩන්නේ. පැහැදිලිද ඔබට? යම් කුසලයක් අපතුල පිහිටා තියෙන්න ඕන පිහිටවගෙන තියෙන්න ඕන ඒ පිහිටි කුසලය අපට පුළුවන් භාවනාවෙන් වඩන්න භාවනාවෙන් පරිපූර්ණ කරගන්න පුළුවන් uppannānaං කුසලානං ධම්මානං තිතියාය අසම්මෝසාය භියෝ භාවාය භාවනාය පාරිපූර්ණා උපන් කුසලයේ තමයි පවත්ව ගන්න ඕන නොනසී තියා ගන්න ඕන බහුල කර ගන්නත් ඕන ඒ තමයි භාවනාවෙන් සම්පූර්ණ කරගන්නේ එහෙනම් අපි කුසල් උපදව ගන්න ඕන උපන් කුසල් නොනසී තියා ගන්න ඕන ඒ උපන් කුසල් ආරක්ෂා කරගන්න නොනැසී තියාගන්න ඕන. ඒවා බලවත් කරගන්න ඕන. භාවනාවෙන් සම්පූර්ණ කරගන්න ඕන. ඒතර කුසල් උපදවන්නේ කොහෙදද? කුසල් උපදවන්න තියෙන්නේ gedara dere කටයුතු කරද්දී ළමයි ලපටිනේ කටයුතු කරද්දී රැකිරක්ෂා කටයුතු කරද්දීම තමයි. වෙන ඒවායින් බැහැරව නෙමෙයි. අපට අකුසල් උපදින්නේ එතෙන්දී නේද? ඈ යමෙකුගේ හිතේ අකුසල් උපදින්නේ වැඩ කටයුතු අතහැලා නෙවෙයිනේ. ඒව කරද්දිමයි. එහෙනම් අකුසල් උපදව ගන්න එක අතහැරලා කුසල් උපදව ගන්න තියෙන්නේ දෛනික යම් යම් කටයුතු යමෙක් කරනවා ඒ කටයුතු කරද්දිම තමයි කුසල් උපදවන්න තියෙන්නේ. එහෙනම් හොඳම දේ තමයි හොඳ විදියක් තමයි අපෙන් යම් සේවයක් බලාපොරොත්තු වෙනවා සිදු වෙන්න ඕන නම් ආන් ඒ සේවාව මං හොඳින් කරන්න ඕනේ. යමෙක් සේවයක් බලාපොරොත්තු නම් ඒ කෙනාට මං උසස් සේවයක් කරන්න ඕන කියලා යමෙකුට තේරෙනවා නම් හිතෙනවා නම් කල්පනා කරනවා නම් එයා තුල කුසල් ඉපදෙනවා. ඉතින් ළමයි ලපට ඉන්න අම්මා තාත්තලා හිතනවා මේ ළමයි මං හොඳින් පෝෂණය කරන්න ඕන. හොඳින් රකින්න ඕන. ළමයින් හිතෙනවා නම් තමන්ගේ දෙමාපියන් ගැන මගේ අම්මා තාත්තා මං හොඳට රැක ගන්න ඕන. හොඳට පෝෂණය කරන්න ඕන. ඒ අය ආරක්ෂා කර ගන්න ඕන. ඒතර ඒ විදිහට ඒ සමාජයේ එකිනෙකා ගැන එකිනෙකාට හිතෙනවා නම් මම මෙයාට උදව් කරන්න ඕන, මෙයායි රකින්න ඕන. මේ පෝෂණය කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන කියලා. ළමයින්ට දෙමාපිය ගැන, දෙමාපියන්ට ළමයි ගැන එහෙම හිතෙන්න ඕන. රාජකාරියක් කරන රස්සාවක් කරන රස්සාව මොකක් හරි කමක් නැහැ. කුලි වැඩ හරි කමක් නැහැ. එයාට හිතෙන්න මමට මට වැටුපක් ලැබෙන මං ඒ වැටුපට වඩා මං සේවය කරන්න ඕන. රුපියල් 1000 නම් මට ලැබෙන්නේ මං 5000ක වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් මේ මගේ මනුස්සකමෙන් වැඩක් නැහැ කියලා කල්පනා කරන්න ඕන. ඒතර මක් නිසාද මේ වැඩ කළ යුත්තේ? හිතන්න මගෙන් සේවයක් වුණ මිනිසුන්ට පහසුවක් තියෙනවා. ඒ මේ මිනිසුන්ට සැපයක් තියෙන මගේ සේවයෙන්. ඒ නිසා මිනිසුන්ට උපකාරය පිණිස මං වැඩ කරන්න ඕන කියලා කල්පනා කරන්න. එහෙම කරන්න මිනිසු ගැන අනුකම්පාවක්, කරුණාවක් තියෙන්න ඕන නේද? බලන්න මේ සමාජයේ ඉන්න හැම මිනිස්සෙක්ම අහිංසකයි. අපට පේන රළු ගතියක් විතරයි. නෑ ඒ රළු ගතිය ඉක්මව හැම මිනිසියෙකම අනුකම් අනුකම්පා කළ යුතු ස්වභාවයක් හැමෝගෙම ළඟ තියෙනවා. අපට මිනිසුන්ගේ නරකමනේ පේන්නේ හොඳක් පේන්නේ නෑ නේද? ඈ? ඒ නිසා අනුකම්පාවක් නෑ. මිනිසු ළඟ හොඳ තියෙනවා. මිනිසු හොඳ අය. නරකයි කියලා සම්මත කරන්න බෑ එහෙම. නරකයි කියලා සම්මත කළා කොටස් කරන්න බෑ. හැම මිනිසියෙක්ම හොඳ ගති තියෙනවා. හොඳ මොකවත් නැත්නම් අනුකම්පා කළ යුතුයි. ඉතින් නිසා ඔබට උසස් සේවයක් සලසා දෙන්න පුළුවන් අය විදිහට මිනිසු ගැන අනුකම්පාවක් උපදවන්න. කරුණාවක් උපදවන්න. සෙනෙහසක් උපදවන්න. ඒතර ඔබ අනුකම්පාවෙන් ඔබේ රාජකාරියේ උසස් විදිහට කරાવી. කරුණාවෙන් ඔබේ රාජකාරිය උසස් විදිහට කරાવી. ඒතර රාජකාරී කරද්දී ඔබ තුල කරුණාව අනුකම්පාව ඉපදිලා. කුසල් ඉපදිලා. ඔබ රාජකාරී කරද්දී මේ කුසල් නිතර පවතිනවා. ඔබ රාජකාරී කරද්දීම ළමයි ලපටෙන්ගේ වැඩ කරද්දීම දෙමාපියන් සලකද්දීම අනුකම්පාව කරුණා මෛත්‍රිය ඔබ තුල ඉපදෙමින් වැඩෙනවා. වැඩුණ ඒ කුසල් බලවත් වෙනවා නොනැසී තියෙනවා. දවසේ පැය 8ක් වැඩ කරපුවාම ඔබ කායික මානසික වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඊටා සුවපත් භාවයටපත් වෙනවා. ආපසු බලපුවාම ඔබට සතුටක් ඉපදෙනවා. දවස පුරාම යහපත්ව හිටියා. මං හොඳ සේවයක් කරා කියලා ආපසු හැරිලා සතුට වෙන්න පුළුවන්. එතකොට ගෙදර ගියාට පස්සේ එහෙම නැත්නම් ළමයිගේ කටයුතු වලින් සුළු මොහොතක් හෝ නිදහස් වුනහම ඒ පහසුවෙන් භාවනාවක් කරගන්න පුළුවන්. එතකොට හේතුව තමයි ඔබතුල කුසල් ඉපදිලා. ඒ කුසල් ඉපදිනේ රාජකාරී කරද්දී, ළමයි නලවද්දී, ළමයින්ගේ වැඩ කරද්දී. එතකොට සුළු මොහොතක් විවේකී ලැබුණාම ඒ මොහොතේදී උපන් කුසල් වඩන්න පුළුවන්. ළමයා අඬනකොට අම්මට අනුකම්පාවක් එන්නන මට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා හිතුනොත් කුසල ඉපදෙන්නේ නැහැ නේද? අකුසල නේද ඉපදෙන්නේ. ඒතර ඒ කටයුතු ඉක්මනින් කලබලෙන් කරලා දාලා මඟ හැල්ලා වාඩි වෙලා භාවනා කරන්න පටන් ගන්නතර කරගන්න බැරියයි උපන් කුසල නැහැ. ඉපදෙලා තියෙන මොනවද? ඈ? ඉපදෙලා තියෙන මොනවද? රාජකාරිය හොඳින් කරන්නේ නැත්නම් මොනවද ඉපදෙන්නේ? හ්ම්? කුසල් ඉපදීමක් නැහැ. ඉතින් දවසේ වැඩි වෙලාවක් කුසල් ඉපදෙන්නේ නැත්නම් හිතක සුළු මොහොතක් භාවනා කරන්න වාඩි වෙලා හිටියට කරගන්න බෑ. දැන් තේරෙනවද ඔබට මේ අපිට මොකද උනේ කියන්නේ? දවසේ වැඩි වෙලාවක් රාජකාරී කරද්දී ළමයින්ගේ වැඩ කරද්දී සිත අභ්‍යන්තරේ කුසල් නැත්තම් අනුකම්පාවක් කරුණාවක් මෛත්‍රියක් නැත්තම් දුවගෙන ඇවිදින් වාඩි වෙලා භාවනා කරන්න උත්සාහ කරාට මුකුත් කරන්න බෑ. සිත මෝරලා නැහැ. අකුසලයටම ගොදුරු වෙලා. ඒ නිසා ඔබට මේ දෛනික ජීවිතයේ පුරාවටම කුසල් උපදවන්න අවස්ථාවක් තියෙනවා. මක් නිසාද? අපි මේ සේවකයෝ වෙන්න ඕන සමාජයට. හරි වාසනාවක් නේද මේක? අපි ස්වාමී වුණා නම් කවුරුත් අපිට ගෙල්ල ගෙල්ල ගෙල්ල කන්න දෙනවා. අපිට දැන් වැඩ කරන්න පුළුවන් නේ මිනිසුන්ට. ඈ? මිනිසුන් සේවයක් කරන්න පුළුවන් නේද? ඒතර ඔබට කරුණාමෛත්‍රී උපදවන්න නිමිත්තක් නේක. කුසල් උපදවන නිමිති ඕන තරම් තියෙනවා. පැය 8 නම් වැඩ පැය 16ක් කරන්න හිතෙනවා කරුණා මෛත්‍රී තියෙනවා නම්. නේද? රුපියල් 1000 නම් පඩි 5000ක වැඩ කරන්න හිතෙනවා අනුකම්පා කරුණා මෛත්‍රී තියෙනවා නම්. ඒකයි ධර්මය. ඒකයි ලංකාවේ දියුණුම යුගයේ මහරහතුන් බිහලට යුගය වුණේ. අදටත් ඒවයි නටමුන්නේ අපි බලන්නේ. නේද? ඒ කාලේ මිනිස්සු වේවා ඒ හැම කෙනෙක්ම කරුණා මෛත්‍රියෙන් වැඩ කරා. එදා මිනිසු හදපු ඇලවල වල තමයි අදත් වතුර පාවිච්චි කරන්නේ. ඒ මිනිසුන කරුණා මෛත්‍රියක් තිබුණා මිනිසු ගැන. පඩියට වඩා 10000 ගුණකින් වැඩ කරා. අද පඩියෙන් භාගයක් වැඩ කරන්නේ නැහැ නේ. වැඩට ගියාම ඉක්මනින් ගෙදර ඉන්න කොල්ලක බලන්නේ. සමහරට භාවනා කරන්න වෙන්නේ. එහෙම කරන්න බෑ. කරන්න බැරි ඇයි? උපන් කුසල් නැහැ. දැන් අපිට තේරුණාද? ඒ නිසා මේක කවුරුත් දිහා බලනද තමන් තුළම තේරුම් ගනිමින් හොඳ වැඩ කරන අය බවටපත් වෙන්න සමාජයට. හොඳට වැඩ කරන අය බවටපත් වෙන්න. එතකොට මේ විවේකයක් ලැබෙනවා. පුංචි විවේකයක් ලැබුණත් ඔබට සමාධියක් තුළ ඉන්න පුළුවන් කලක් එනවා. එකල වැඩ කර කට්ටිය සමාධිය තුළ හිටියා. බුදුරජාන් වහන්සේ වැඩ හිටි කාලේ උපාසක උපාසිකාවන් සමාධිය තිබුණා. ඒ කුඹුරු කෙටුවා. ළමයි ලපට බැලුවා. ඔක්කොම කරා. සමාධියක් තිබ්බා. අද නිවාඩු දාගෙන භාවනා කරනවා. භාවනා මධ්‍යස්ථ වලට ගිහිල්ලා නිවාඩු අරගෙන සතිය සමහර භාවනා කරනවා. ඇවිදින් පීඩාවෙන් කරන මොකුත් හරි ගියේ නැහැ නේ කියනවා. පැහැදිලිද අසාර්ථක වීමට හේතුව? ඒ නිසා අද විවේකයෙන් කියලා කොහෙවත් ගිහිල්ලා නිවාඩු දාගෙන භාවනා කරන්න අවශ්‍ය නැහැ. තමන් කරන සේවය හොඳට කරන්න. වැටුප වගේ තුන්ගුණික වැඩ කරන්න. නබෝ කලකින් සමාධිය තුළ ඉන්න පුළුවන් කලක් එනවා. ධර්මයේ අන්න ඒ බඳු දෙයක්. ධර්මය කියන්නේ ඒ වගේ එකක්. ඒකයි ඒ කාලේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකීන් බොහෝ දෙනා ගිහි උපාසක උපාසක උපාසිකාව සමාධියේ තියෙන සම්මාදිටිය යුක්ත ආය බවටපත් වුණා. ඉතින් ඒක අදටත් පුළුවන්. මේක තේරුම් ගත්තාම කරන්න පුළුවන්.